ඒ අය මෙතරම්ම සතුටින් ජීවත් වෙන්නේ ඒ අය මේ තරම්ම ප්‍රියමනාපව ජීවත් වෙන්නේ ඒ තරම් ඒ අය මේ තරම්ම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කොයි විදිහටද? කොහොමද මේ විදිහේ ප්‍රසාදනීය ආකාරයෙන් ඒ අය කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඒ దేవතාවා විසින් ඇසූ පැනේට පිළිතුරු වශයෙන් තමයි අපි මාත්‍රුකා කළ ගාථා ධර්ම දෙක තථාගතයන් වහන්සේ දේශනා කළේ. අතීතං නානු සෝචಂತಿ නප්පජප්පಂತಿ නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. దేవතාවෙනි මේ ආරණ්‍යෙහි ජීවත් වෙන තථාගතයන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේලා මෙතරම්ම ප්‍රියශීලී ස්වභාවයෙන් ජීවත් වෙන්නේ. උන්වහන්සේලා කායික වශයෙන් බොහෝ සැප පහසුකම් ඇතිව ජීවත් වෙන අය නොවේ. ඒ වගේම ආහාර පාන පිණුසිඟාගෙන ගිහිල්ලා ලැබෙන ප්‍රමාණයකින් යැපෙන්නේ. ඒ වගේම සැප පහසු සයනාසනවල නිදා ගන්නා අය නෙමෙයි. එහෙම වුණොත් උන්වහන්සේලාගේ ශරීර වර්ණය, චවි වර්ණය ප්‍රසාදනීය වෙන්නට මෙන්න මේ කාරණේ හේතු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීතං නානුසෝචಂತಿ ඒ ශ්‍රමණයින් වහන්සේලා ඒ උතුමන් වහන්සේලා අතීතය ගැන ශෝක කරන්නේ නැහැ. නප්ප ජප්පන්ති නාගතං අනාගතය ගැන බොහෝ බලාපොරොත්තු ඇති කරගෙන ජීවත් වෙන්නේ නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානයේ යැපෙන ආකාරයෙන් දිවි පවත්වනවා ලැබෙන ආකාරයෙන් ජීවිතය පවත්වා ගන්නවා තේන වන්නෝ පසීදති අන්න ඒ නිසයි ඒ අය බොහොම ප්‍රසාදනීය ආකාරයෙන් සතුටින් සොම්නසින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා අනාගතප්ප ජප්පාය අතීතස්සාන සෝචනා ඒතේන බාලා සුස්සන්ති නලෝව හරිතෝ ලුතෝ යම් කිසි කෙනෙක් අනාගතය ගැන බොහෝ අපේක්ෂා බලාපොරොත්තු ඇති කරගෙන ඒවයින් දුක් විඳිනවා නම් අතීතයේ කල කී දේ පිළිබඳව සිහිපත් කර කර නිරන්තරයෙන් තැවෙනවා නම් ඒබඳු නුවණ මද පුද්ගලයෝ ලපටි කාලේ කපලා දාපු බටදඬු අවුවට අහු වුණාම ඇකිලිලා මැලවිලා වියලිලා යන්නේ යම්සේද අන්න ඒ වගේ ඒ අයගේ ජීවිත වැහැරිලා කායිකවත් බොහොම දුබල වෙලා මානසිකවත් බොහොම දුබල වෙලා ඊටාම දුර්වල තත්ත්වේ දකින්නවුන්ගේ ප්‍රසාදයේ ඇති නොවන ආකාරයට වියකී යන ඒ කුමක් නිසාද අර අතීතයේ කළ කී දේ පිළිබඳව හිතමින් තැවීමත් අනාගතය ගැන සපුරාලිය නොහැකි බොහෝ අපේක්ෂාවලින් පීඩා විඳීමත් නිසා ඒ අය කායිකවත් මානසිකවත් වැහැරි දුබල වී යනවා. ඉතින් මේ කාරණය මේ ආරණ්‍යයෙහි වාසය කරන භික්ෂූන් වහන්සේලා පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්ුයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. මේ දේශනාව බොහෝ තැන්වල ත්‍රිපිටකයේහි සඳහන් වෙනවා. මහරහතන් වහන්සේලා විසින් දේශනා කරලා තියෙනවා. ඒ වගේම ජාතක ප්‍රවෘත්තිවල තේමීය කුමාරයා මේ ප්‍රකාශනය බෝසත් අවදීයේදී තථාගතයන් වහන්සේ බුදු වෙන්නට පෙරම්දම් පුරණ අවදීයේදී බෝසත් අවදීයේත් මේ ප්‍රකාශනය කරනවා. පිනතුන් අහලා ඇති තේමීය කුමාරයා අර පෙර භවයේ අවුරුදු 20ක් පමණ රජකම් කරලා සිදු කරගත් අකුසල කර්ම නිසා අවුරුදු 80000ක් නිරේ පැහැෙනවා. මේ මහා දුක්ඛය විඳලා ඊළඟට එතනින් චුත වෙලාවෙත් නැවතත් මනුලෝ උපදිනවා රජපෞලකම නැවතත් රාජ්‍යත්වයට පැමුණුනොත් මොනතරම් පව් කන්දරාවක් රැස් කරගෙන සසර දුක් විඳින්න වෙනවද කියලා දකිනකොට මහත් ඇති ගැනීමටපත් වෙලා අන්ධෙක් වගේ කොරෙක් වගේ බිහිරෙක් වගේ ඉඳලා අවුරුදු 16 පමණ වෙනකන් නොඑක් විවිධ උපක්‍රම කරලා මේ තනත්තා කතා කරන්නේ නැහැ, ඇවිදින්නේ නැහැ. දුන්නු දෙයක් විතරයි අනුභව කරන්නේ. මල ගොඩේ වැතිරිලා ඉන්නෝ. මේ වගේ අබ්බගාතයෙක් මේ රජපෞලේ තියාගන්න එක සුදුසු නැහැ කියලා අමාත්‍යවරයෙකුට රජුරෝ අණ කරනවා ගිහිල්ලා සුසාන භූමියේ වලක් කපලා වල දාලා එන්නට කියලා. පස්සේ කරත්තෙන් අරගෙන ගිහිල්ලා කරත්තේ තියලා වල කපනකොට තේමීය කුමාරයා නැගිටලා අහනවා මොකටද ඔය වල කපන්නේ ඊට පස්සේ කියනවා ඔබතුමාව වලලා එන්නට කියලා පිය රජතුමා අණ කළා පස්සේ කියනවා මම මෙන්න මේ කාරණේ නිසයි මේ විදිහට හිටියේ මට ඇති අන්ධභාවයකුත් නැහැ මට ඇති කොරභාවයකුත් නැහැ මට කතා කරන්නට බැරිකමකුත් නැහැ නමුත් මේ රාජ්‍යත්වයෙන් ගැලවී ගන්නට ඕනෑ නිසයි මම ඒ විදිහේ උපක්‍රමයක් කළේ ඒ නිසා මගේ පරමාර්ථය මස්තක ප්‍රාප්ත වුණා. මම දැන් පැවිදි වෙන්නට යනවා. මව්පියන්ට කියන්න මා පැවිදි වුණයි කියලා. පස්සේ අර සේවකයා ගිහිල්ලා ඒ කාරණේ රජුරවන්ට සිහි කරනවා. ටික දවසකින් රජුරෝ සේනාවත් පිරිවරාගෙන මේ තේමීය කුමාරයා මහනදම් පුරන මේ වනලැහැබට පැමිණෙනවා. පැමිණුණාට පස්සේ අර මල ගොඩේ වැතිරිලා හිටපු අර අතපය කොර වෙලා කන් ඇහෙන්නේ නැතුව බිහිරෙක් වගේ ඇස් පේන්නේ නැතුව අන්ධෙක් වගේ හිටපු මේ තරුණයා මේ සති කීපයට ඊටාම ප්‍රසාද ජනකව ඊටාම ප්‍රියමනාප දේහ සම්පත්තියෙන් රූප සම්පත්තියෙන් සතුටින් සොම්නසින් ජීවත් වෙනවා දැකලා රජ්ජුරු අහනවා මේ මහ වනාන්තරේ මේ කොළ රොඩු ටිකක් දාලා ඒකේ නිදා ගන්නවා කැලෑ කොළ ටිකක් කාලා ජීවත් වෙනවා තනිවම හුදකලාව වාසය කරනවා මෙහෙම වෙලත් කොහොමද මේ තරම් ප්‍රසන්න විදිහට ජීවත් එතනදී තේමීය කුමාරයාත් මේ කාරණය පැහැදිලි කරනවා මම අතීතය ගැන ශෝක කරන්නේ නැහැ මම අනාගතය ගැන තැවෙන්නේ නැහැ අනාගතය ගැන අපේක්ෂා ඇති කරගන්නේ නැහැ වර්තමානයේ ලැබෙන හැටියට ජීවත් වෙනවා එනිසයි මම ප්‍රසාදනීය ආකාරයෙන් ජීවත් වෙන්නේ දැන් මට අද මේ මාතෘකාව මුල් කරගෙන ධර්ම දේශනා කරන්නට හිතුනේ අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ කිහිප පලක්ම විශ්‍රාමික ගුරු භවතු. Tamanගේ ක්ෂේත්‍රය තුල කලක් සේවය කරලා මහත් වූ සමාජ මෙහෙවරක් කරලා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් කරලා දැන් විශ්‍රාමසුවෙන් විවේක ගන්න පින්නතු. ඉතින් මේ විශ්‍රාමික ජීවිතය අපට බොහෝ දෙනාට ප්‍රසාදනීය ආකාරයෙන් ජීවත් වෙන්න පුළුවන්. නමුත් හුඟක් දෙනා ජීවිතයේ වෘද්ධ සමය ඒ විශ්‍රාම අරගෙන ජීවත් වෙන කාලවකවානුව බොහෝ දෙනාට ප්‍රසාදනීය ආකාරයෙන් ජීවත් වෙනවා වෙනුවට ගැටෙමින් හැපෙමින් අප්‍රසාදය මතුවෙන ආකාරයට ජීවත් වෙන අයුරු අපට සමාජයේ තනින් තන ප්‍රකට වෙනවා සමහර වෙලාවට අම්මා තාත්තට දරුවෝ එපා වෙලා, දරුවන්ට අම්මා තාත්තා එපා වෙලා වෘද්ධ වෘද්ධ වෙන්න වෙන්න නොයෙකුත් පටලැවිලි කරදර ප්‍රශ්න අරුබුද බලාපොරොත්තු බොහෝ මේකින් හෙම්බත් වෙන ආකාරය සමාජයේ බොහෝ දෙනා දිහා බලනකොට අපට පෙනෙනවා. මේ වෘද්ධ සමය කියන එක එහෙම ගත කරන්නට ඕන දෙයක් නෙමෙයි. හරියටම මේ වනගත වුණු පැවිද්දෙක් වගේ ජීවත් වෙන්නට පුළුවන් කාලයක්. අර බ්‍රාහ්මණ දහමේ ඒ අය මිනිස්සෙකුගේ ජීවිතේ කොටස් හතරකට බෙදාගෙන තිබුණා. කුමාර අවධිය, ඊළඟට ගෘහස්ත අවධිය, එහෙම නැත්නම් මුල් කාලේ බ්‍රහ්මචාරී අවධිය, ගෘහස්ත අවධිය, ඊළඟට වානප්‍රස්ත අවධිය, සන්න්‍යාසී අවධිය කියලා. එතකොට වානප්‍රස්ත සන්න්‍යාසී කියලා කියන්නේ Tamanගේ ජීවිතේ කම් සැප විඳලා අමුදරුවන් පෝෂණය කරලා ලෝකෙට කරන්න ඕන යහපත සේවය කරලා විශ්‍රාම අරගෙන ගත කරන කාලය. වානප්‍රස්ත කියලා කියන්නේ වනගත වෙලා කටයුතු කරන. සංന്യാසී කියලා කියන්නේ එක තැනක ජීවත් වෙන්නෙත් නෑ තන තන ඇවිද යමින් නිදහසේ විවේකීව සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙලා කටයුතු කරන. එතකොට ඒ බමුණු දහම තුල වුණත් සමහර තැන් තිබුණා බොහොම අර්ථවත් විදිහට ඒ අය හසුරුවාගෙන තිබුණා. හැබැයි ගැටලුව තියෙන්නේ ඒවා යම් යම් නීති රීති හැටියට තමයි ඇතැම් අය ඒවා පුහුණු කළේ. අනිවාර්යෙන් මේ කාලේ මෙහෙම වෙන්නට ඕන කියලා. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි ඕනනම් මහලු වයසටපත් වෙලා එහෙම කරන්නත් පුළුවන්. ඕනනම් ළමා කාලයේම වානප්‍රස්ත වෙන්නත් පුළුවන්. වනගත වෙන්නත් පුළුවන්. ඕනනම් ළමා කාලයේම මහාන වෙන්නට කම්සප අතහරින්නටත් පුළුවන්. මේ ඕනෑම අවස්ථාවක් බුදුදහම තුල අවබෝධයෙන් පුහුණු කරන්නට මඟ පෙන්වනවා. ඒකයි බුදුදහමේ තියෙන විශේෂත්වය. ඒකට කාල බෙහෙදයක් නැහැ. ඒකට අවස්ථා ભેදයක් නැහැ. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ට ඕනෑම අවස්ථාවක තමන්ගේ ගමන් මඟ වෙනස් කරගන්න පුළුවන්. ඒ තරම් නිදහස් නිවහල් චින්තනයක් දේශනා කළ මේ බුදුදහම ඇසුරු කරන බොහෝ අය ජීවිතේ වෘද්ධ සමයට පැමිණෙනකොට බොහෝම ව්‍යාකූල තත්ත්වයෙන් නොයි කරුණු සම්බන්ධව පටලැවිලි ඇති කරගන්නා ආකාරය දකිනකොට අපිට හිතෙනවා මොනතරම් නිදහසේ ඉන්නට පුළුවන් කාලයක්ද මේ නිදහස නැති කරගන්න. මොනතරම් විශ්‍රාම සුවයෙන් ඉන්නට පුළුවන් කාලයක්ද මේ විශ්‍රාම සුවය නැති කරගන්න. මොනතරම් විවේකයෙන් ඉන්නට පුළුවන් කාලයක්ද මේ විවේකය නැති කරගන්න. විවේකයයි කියන එක බුදුහාමුදුරුවෝ තුන් ආකාරයකින් දේශනා කරනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. අද හුඟක් දෙනා විවේකයේ කිව්වන් පස්සේ වැඩ නවත්තලා අලසකමින් වැතිරිලා ඉන්න එක තමයි විවේකයේ හැටියට හඳුනාගන්නේ. කාය විවේකය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බොහෝ වැඩ කටයුතු බහුල නොවි ටිකක් සැහැල්ලුවෙන් කය පවත්වා ගන්නට කයට විවේක දෙන්නට පුළුවන්කම. ඒක තමයි කාය විවේකයයි කියන්නේ. හැබැයි කාය විවේකයේ තිබෙච්ච පමණට පුද්ගලයා විවේක ගත්තා වෙන්නේ නැහැ. මනස නිරන්තරයෙන් කෙලෙස් වලින් ව්‍යාකූල වෙනවා නම්, පටලැවෙනවා නම්, මේ කියන ආකාරයට අතීතය ගැන තැවෙනවා නම්, අනාගතය ගැන බොහෝ අපේක්ෂා බලාපොරොත්තු වලින් මනස පුරවාගෙන නම් ඒ තනත්තා කිසි වැඩක් කරන්නේ නැතුව ඇඳේ වැතිරලා හිටියත් හාන්සි පුටුවේ ඇලවෙලා හිටියත් විවේක ගන්න කෙනෙක් කියලා නම් කියන්නට බෑ. විශ්‍රාම සෝය භුක්ති විඳින කෙනෙක් කියලා නම් කියන්නට පුළුවන් කමක් නැහැ. ඇයි ඒ ඒතනත්තාට කිසිම විශ්‍රාමයක් නැහැ. ඒතනත්තාට කිසිම විවේකයක් නැහැ. අපි මේ විවේකයේ හරි එහෙම නැත්නම් අපහසුව හරි සුවය හරි දුක හරි ඔක්කොම විඳින්නේ කුමකින්ද? අපේ මනසින්. එතකොට එහෙමනම් කායික වශයෙන් යම් ප්‍රමාණයකට වැඩ කටයුතු අවම කර ගැනීමත් අවශ්‍ය වෙනවා. හැබැයි දහසක් වැඩ කටයුතු අතරේ වුණත් අපිට මානසික විවේකයෙන් ඕනනම් ජීවත් වෙන්නටත් පුළුවන්. ආධ්‍යාත්මික විවේකයෙන් අපට ඕනනම් ජීවත් වෙන්නටත් පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය විවේකයේ වගේම අපිට චිත්ත විවේකයක් හදා ගන්න ඕනේ. චිත්ත විවේකේ නැති වෙන්නේ මොනවන්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේ නීවරණ ධර්ම වලින් අපේ මනසේ විවේකය අපට නැති වෙනවා. කාමච්ඡන්ද කියලා කියන්නේ කැමැති කැමැති දේවල් අපේක්ෂා කරන. කාම කියලා කියන්නේ හුඟක් දෙනකොට කාම කියනකොට මතක් වෙන්නේ අඹුසැමියන් හැටියට එකතු වීම කියන එක විතරයි. ඒක විතරක් නෙමෙයි කාම කියන්නේ. කාම කියන්නේ ඇසින් දකින්නට කැමති දේ, කනින් අහන්නට කැමති දේ, නාසයෙන් ආග්‍රහණය කරන්නට කැමති දේ, දිවෙන් රස විඳින්නට කැමති දේ, කයින් ස්පර්ශ කරන්නට කැමති දේ, මනසින් නැවත නැවත ආස්වාදනය කරන්නට කැමති දේ. මේ හැම දෙයක්ම කාමයි. එහි එක් අවස්ථාවක් පමණයි ස්ත්‍රී පුරුෂයන් හැටියට ලබන වින්දනය. එතකොට ඊට මෙපිට හෝ ඊට එපිට හෝ බොහෝ වින්දනයන් ආස්වාදයන් සත්වයින් ප්‍රියමනාප වෙන දේවල් ෂඩේන්ද්‍රයන්ගෙන්ම විඳිනවා. මේ විඳින්නා වූ හැම දෙයක්ම පොදුවේ හඳුන්වනවා කාම. ඒ කාමයේ නැවත නැවත අපේක්ෂා කරන බව, බලාපොරොත්තු වෙන බව, රුචි කරන බව, ප්‍රිය කරන බවට කියනවා කාම ඡන්දයයි කියලා. එතකොට කෙලෙස් සහිත පුද්ගලයෙක් තුල කාමච්ඡන්දේ තියෙනවා. ඒක අපි පිළිගන්නට ඕන. ඒක තියාගෙන නැතුව ආසේ රඟපාන්නට යන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. කාමච්ඡන්දේ තියෙන බව හඳුනා ගන්න ඕනේ. හැබැයි ගිහි ජීවිතේ පවත්නකොට එක්තරා ප්‍රමාණයකට සමහර අවස්ථාවල කාමච්ඡන්දේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකට වහල් වෙන්නේ නැතුව මනස පවත්වා ගන්නට අපි ටික ටික පුහුණු කරන්නට ඕනේ. ඒකට වහල් වුණොත් ඒ ඇහැ ඉල්ලන ඉල්ලන දේවල්ම දෙන්නට යනවා. කන ඉල්ලන ඉල්ලන දේවල්ම සපයන්නට යනවා. දිව ඉල්ලන ඉල්ලන රසයන්ම හොයන්නට යනවා. ඒ රසේ නැති වුණොත් ඔන්න කෑම පිඟානත් එක්කලා මහා අර්බුද ගොඩක් හටගන්නවා. එතකොට කන ඉල්ලන ඉල්ලන විදිහටම දේවල් වලට අපි වහල් වෙනවා. ඒ తත්වයේ පරිසරය තුළ ගොඩ නොනැගුණොත් ඔන්න දරුවොත් එක්කයි මුණුබුරු මිනිබිරියොත් එක්කයි ඔන්න අඩ දබර ඇති කරගන්නවා. අපේ කය ඉල්ලන ඉල්ලන දේවල්, අපේ සිත ඉල්ලන ඉල්ලන දේවල් අපි සපයන්නට උත්සාහ කරනවා. එහෙම බැරි වුණොත් ඔන්න අනිත් අයත් එක්කලා අඩදබර ඇති කරගන්න. ඉතින් මේ වයෝවෘද වෙනකොට මේ ඉන්ද්‍රිය ටිකක් දුර්වල වෙනවා. එහෙම දුර්වල වෙනකොට අපි පිළිගන්න ලෑස්ති නැහැ මගේ ඉන්ද්‍රිය දුබල නිසායි මේ රස දැනෙන්නේ නැත්තේ කියන එක පිළිගන්න ලෑස්ති නැහැ. ඒකට බනින්නෙත් උයපු කෙනාටයි. මේ කන ඇහෙන්නේ නැති නිසායි මට මේ කියන දේ ඇහෙන්නේ නැත්තේ කියලා පිළිගන්න ලෑස්තෙන අනිත් මිනිහා ඇහෙන්න කිව්වේ නැහැ කියලා ඒ මනුස්සයත් එක්කලා තමයි ආරවුලක් ඇති කරන්නේ. එතකොට තමන්ගේ මනසින් නොයේක් දේවල් මෙහෙම මෙහෙම වෙන්නට ඕනේ කියලා බලාපොරොත්තු අපේක්ෂා ඇති කරගෙන එහෙම නොවෙනකොට අපි අනත්තයත් එක්කලා ගැටුම් ඇති කරනවා. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ගුරුවරු හැටියට ජීවත් වෙන අයට මෙබඳු අර්බුදයක් ඇති වෙනවා. ඒ කෙබඳු අරුබුදයක්ද අපි කියන හැටියට අනිත් අය ඉන්න ඕන. ඒ අර තරුණ කාලේ ඉඳලම අනිත් අය හසුරුවලානේ පුරුද්ද. ඒක වැරද්දක් නෙමෙයි. ගුරුවරයෙක් හැටියට ගුරුවරියක් හැටියට ශිෂ්‍යයා දරුවා හසුරුවන්නට උත්සාහ කරන්න ඕනේ. ඒක අවශ්‍යයි. හැබැයි ඒ ගුරුවරයෙක් හැටියට කටයුතු කරන අවස්ථාවේ ගෙදර ආපුහම අම්මා කෙනෙක් හැටියට කටයුතු කරනකොට අම්මා කෙනෙක් හැටියට කටයුතු කරනවා. එතෙන්දි තමන්ගේ දරුවට ගුරුවරයෙක් නම් තමන්ගේ දරුවට ඉස්කෝලේට ගියාමත් ගුරුවරු, ගෙදර ආවමත් ගුරුවරු. එතකොට ඒ දරුවට අම්මා කෙනෙක් නැහැ. ඒ දරුවට තාත්තා කෙනෙක් නැහැ. ඒ ඉස්කෝලේට ගියාමත් ගුරුවරු යටතේ පාලනය වෙන්න ඕනේ. ගෙදර ආවම තමන්ගේ අම්මත් ගුරුවරයෙක්. එතකොට ඒ නිසා අපට පුළුවන් වෙන්නට ඕන පාසලේදී ගුරුවරියක් හැටියට ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා නිවසට ආපුවාම හොඳ බිරිඳක් හොඳ සැමියෙක් හොඳ අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් අන්න අවස්ථාවත් එක්කලා අපිට යැපෙන්නට පුළුවන් වෙනවා. එහෙම බැරි වුණොත් එතන බොහෝ අරුබුද හට ගන්නවා. ඒ දරුවන්ට එතකොට සමහර වෙලාවට නිතර බලපෑම් කරන අරවා කරන්න, මේවා කරන්න, ඒවා කරන්න එපා, මේවා කරන්න එපා. මේ හොඳට තමයි කියන්නේ. හැබැයි මෙහෙම කියන්න ගියපු තැන අරුබුද ගොඩක් හට ගන්නවා. ඒගොල්ලන්ගේ මානසික තත්ත්වයේ තේරුම් නොගෙන පීඩාකාරී හැටියට මෙහෙවන්නට ගියාම ගොඩාක් අර්බුද ඇති වෙනවා. මේ හුරුව මේ ඇබ්බැහිය වසර ගණනාවක් ගුරුවරයෙක් හෝ ගුරුවරියක් හැටියට ලැබුණට පස්සේ ඊට පස්සේ gedara dore හැම වැඩක්මත් අපි එහෙම බලාපොරොත්තු වෙනවා සමහර වෙලාවට මේ හැම ගුරුවරයෙක් ගැනම නෙමෙයි මම මේ කියන්නේ සමහර වෙලාවට වයසට යනකොට මේ ගති ලක්ෂණ මතුවෙනවා ඊට පස්සේ මහත්යත් ඉන්න ඕන තමන් කියන හැටියට එතකොට මහත්යා නම් ගුරුවරයා නෝනා ඉන්න ඕන තමන් කියන හැටියට දරුවෝ ඉන්න ඕන තමන් කියන හැටියට මුණුබුරු මිනිබිරියෝ ඒගොල්ලෝ නූලට අකුරට ඉන්න ඕන අන්න එහෙම අපි හිතන්න පටන් ගන්නවා. එහෙම අපේ රුචිකත්වයන් අපි අපේක්ෂා කරන දේවල් අපේ බලාපොරොත්තු අපි ගොඩාක් වැඩි කරගන්නවා. එහෙම වැඩි කරගත්තට පස්සේ ඒගොල්ලෝ ඒවෙන් පොඩ්ඩක් හරි පිටපනින පිටපනින ගානේ අපට මොකද වෙන්නේ? අපි දුක් විඳිනවා. එතකොට අනිත් අයයි එහෙම දඟලන්නේ නලියන්නේ පැත්තකට වෙලා විශ්‍රාමව ඉන්න අපි නිකන් මනසින් දුක් විඳිනවා. ඇයි එහෙම වෙන්නේ? එතකොට Taman දරුවන් හැදුවා. ඒ දරුවන් දැන් ලොකු මහත් වෙලා රටේ සමාජයේ වගකිව යුතු අය හැටියට ඉන්නෝ. ඒගොල්ලෝ දූ දරුවන් හදාගෙන තියෙනවා. ඉතින් අපි දරුවන් හැදුවා වගේම ඒගොල්ලන්ටත් දරුවන් හදාගන්න ඉඩ හරින්නට ඕන. අපිට පුළුවන් විදිහට සහාය වෙන්නට ඕන. ආච්චි අම්මලා සීයලා හැටියට අපට විවේකයේ තියෙනවා. ඒ නිසා ඒ අය ගුණාත්මක වශයෙන් පෝෂණය කරන්න වරදින් මුදවන් අපි සහාය වෙන්න ඕන. හැබැයි ඒගොල්ලෝ කරන හැම වැඩක්ම අපි හිතන හැටියට කරන්න ඕන. අපි ඒ කාලේ කරපු හැටියට කරන්න ඕන. අපි කතා කරපු හැටියට කතා කරන්න ඕන. අපි පන්සල් ගිය හැටියට යන්න ඕන. අපි බුදුන් වැඳපු හැටියට වඳින්න ඕන. එහෙම අපට පණවන්නට පුළුවන් කමක් නැහැ. ඒ ඒ පුද්ගලයා ජීවිතය හසුරුවන්නේ ඒ ඒ අය සසරේ පුහුණු කරාවු ස්වභාවයත් එක්ක. එක් එක් පුද්ගලයා තුල අඩු වැඩිකම් තියෙනවා. එතකොට අපිට එයාට උදව් කරන්න පුළුවන්. ආ ඉතින් මට මට වැඩක් නැහැනේ මගේ දරුවෝ නෙමෙයි මේගොල්ලෝ ඕන හැටියට දරුවෝ හදාගන්න නැත අපි මොකටද උවට ඇඟිලි ගහලා නිකන් හිත නරක කරගන්නේ කියලා නිකන් ඇඟ බේරගන්න කියන කතාවකුත් නෙමෙයි මේ කියන්නේ. අපි අනිත් අය කෙරෙහි කරුණා මෛත්‍රියෙන් සැලකිලිමත් වෙන්න ඕන අපිට පුළුවන් හැම උදව්වක්ම කරන්න ඕන හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මට ඕන හැටියට ඒ අය පාලනය කරන්න හදනවා කියන එක නෙමෙයි. මෙන්න මෙතනදී අපට පොඩි පටලැවිල්ලක් ඇති වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ජීවිතයේ වෘද්ධ සමයේ අපි තේරුම් ගන්නට ඕනේ මේ ලෝකයේ සෑම දෙයක්ම අපට ඕන හැටියට පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඒවා එක් එක්කෙනාගේ හුරු පුරුදු අනුව එක් එක්කෙනාගේ දුර්වලකම් අනුව එක් එක්කෙනාගේ හැකියාවන් අනුව එක් එක්කෙනාගේ සිතුම් පැතුම් අනුව පුද්ගලයෝ විවිධයි. ඒ විවිධත්වය අපට තේරුම් ගන්නට පුළුවන් නම් ඒකට කියනවා පුද්ගල වේමත්තතා පුද්ගල වේමත්තතා කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වෙනස්කම් තේරුම් ගන්නට අපි මේ ගුරු වෘත්තිය තුල එහෙම නැත්නම් විශ්‍රාම යනතෙක් අපි සමාජයේ ජීවත් වෙච්ච ජීවන කාලය අපට සහාය කරගන්න පුළුවන් අපි ඒ කාලේ සමාජ මෙහෙවරක් කළා. ඒ වගේම මේ කටයුතු කරන කාලේ හැම කෙනෙක්ම මට ඕන හැටියට හසුරවන්න පුළුවන් වුණාද? ඒ වගේම මට පුළුවන් වුණාද අනිත් අය කියන කියන හැටියට හැසිරෙන්න? මෙන්න මේ අත්දැකීම තුළින් යම් පරිණත භාවයකට පත්වෙච්ච කෙනා තමයි වෘද්ධ පුද්ගලයාය කියලා කියන්නේ. වෘද්ධ කියලා කියන්නේ වැඩිහිටි. බොහෝ කල් ඉක්මුණු මොනවැන්ද වයසින් වෘද්ධ, වයෝ වෘද්ධ. ගුණෙන් වෘද්ධ, ගුණ වෘද්ධ. තපසින් වෘද්ධ, තපෝ වෘද්ධ. තපසින් වෘද්ධ කියලා කියන්නේ සංයමයෙන් දමණයෙන් වෘද්ධියටපත් වෙලා. තමන්ගේ මනස පාලනය කරලා, තමන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරලා බොහෝ කාලයක් තමන් හිතන හිතන හැටියට කටයුතු කරන්න ගිහින්නේ තමන්ගේ ඇහැ ඉල්ලන ඉල්ලන දේ කන ඉල්ලන ඉල්ලන දේ නාසය ඉල්ලන ඉල්ලන දේ දිව ඉල්ලන ඉල්ලන දේ හිත බලාපොරොත්තු වෙන වෙන දේ ඒවට වහල් වෙලා කටයුතු කරන්න ලෑස්ති වෙලා නැහැ කාලයක් තිස්සේ ඒවා দমনය කරලා අන්න තපෝ වෘද්ධ ඊළඟට අත්දැකීම් ලබලා ඥාන වෘද්ධ අනුන් කිව්වට වෙනුව නෙමෙයි පොත්පත් වලින් ඉගෙන ගත්තට වෙනුව නෙමෙයි දීර්ඝ කාලයක් සමාජය තුළ දේවල් කරන්නට ගිහිල්ලා අපි ඒවෙන් පරිණත වෙලා අන්න අපේ ප්‍රඥාව වැඩිලා අත්දැකීම් තුලින් එතකොට අපි දන්නවා මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා අන්න ඥාන වෘද්ධ එතකොට ඊළඟට සංයමයෙන් දමණයෙන් අපි වෘද්ධියටපත් වෙලා සීල වෘද්ධ එහෙනම් වයෝවෘද්ධ, ගුණවෘද්ධ, තපෝවෘද්ධ, සීලවෘද්ධ, ඥානවෘද්ධ මේ හැම එකකින්ම වෘද්ධියටපත් වුණු කෙනාට කියනවා වැඩිහිටියාය කියලා. එතකොට ඒ විශ්‍රාම සුවයෙන් ගත කරන කාලේ අපි වැඩිහිටියෙක් හැටියට මේ හැම පැත්තකින්ම වෘද්ධියටපත් වෙලා තමන් සහනශීලීව ජීවත් වෙමින් අනිත් අයටත් මඟ පෙන්වමින් දෙවි මිනිසුන් සියලු දෙනාට ප්‍රියමනාපව ප්‍රසන්න බවින් යුක්තව ජීවත් වෙන්න අපට පුළුවන්. සමහර මව්වරු ඉන්නවා, සමහර පියවරු ඉන්නවා, ඊටාම වයෝවෘද්ධයි. හැබැයි හරීම ප්‍රසන්නයි. දැක්කහම කතා කරන්න හිතෙනවා, ඇසුරු කරන්න හිතෙනවා. එතකොට නැවත නැවත බලන්න, කතා බහ කරන්න, උදව් කරන්න හිතෙනවා. ඇයි ඒ? ඒගොල්ලන්ගේ මේ රූපේ තියෙන 아무තු ලස්සනක් නෙමෙයි පින්නම්. ඒක කළුද, සුදුද, උසද, මිටිද කියන එක නෙමෙයි. කෙස් පැහිලාද, දත් හැලිලාද, කොන්ද කුදුද, හැම රැලි වැටිලාද, පැහැපත්ද, එහෙම එකක් නෙමෙයි. ඒගොල්ලෝ දක්ෂද කියන කතා හොඳද ඒවත් නෙමෙයි. එහෙනම් මොකද්ද මේ ප්‍රසන්න බව? ඒගොල්ලෝ හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒ අය හරීම නිදහස්ව ජීවත් වෙනවා. එයා නිදහස ලෝකේ ගැන හිතන්නට යොමු වෙනවා. අනිත් කාටවත් බලපෑමක් කරන්නට යන්නේ නැහැ. කාටවත් බරක් වෙලා නැහැ. බොහෝ දේවල් අන් අයගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර එහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා නීති දාන්න යන්නේ නැහැ. ලැබෙන දෙයකින් සෑහීමටපත් වෙනවා. අනිත් අයට කළ හැකි උදව්වක් කරනවා. අනිත් අයට තමන්ගේ අත්දැකීම් තුලින් මඟ පෙන්වනවා. හැබැයි නීති පනවන්න යන්නේ මෙන්න මේ විදිහේ චරිත ලක්ෂණ ඇති ඇතැම් වෘද්ධ මව්වරු ඇතැම් වෘද්ධ පියවරු ඉන්නවා සමාජයේ පොඩි දරුවන්ට පවා ප්‍රියමනාපයි වැඩිහිටියන්ට ප්‍රියමනාපයි තරුණයින්ට ප්‍රියමනාපයි මිනිසුන්ට ප්‍රියමනාපයි දෙවියන්ට ප්‍රියමනාපයි ගිහියාට වගේම පැවිද්දාටත් ප්‍රියමනාපයි හැබෑම මාතෘත්වයෙන් පිරිපුන් හැබෑවටම පීතෘත්වයෙන් පිරිපුන් අන්න ඒ தത്വයට වෘද්ධ භාවයටපත් වෙච්චයි මේ සමාජය අපට හමු වෙනවා. ඒ අය දකිනකොට පුදුම හිතෙනවා කොහොමද මෙච්චර සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ? කොහොමද මෙච්චර සතුටින් ජීවත් වෙන්නේ? ඒ අයත් එක්කලා කතා කරලා බැලුවොත් වෙනස තමයි අතීතං නානු සෝචಂತಿ නප්පජප්පಂತಿ නාගතං. අතීතය ගැන 아무තුවෙන් තැවෙන්න යන්නේ නැහැ. අනාගතය ගැන බොහෝ බලාපොරොත්තු ඇති කරගන්න යන්නේ නැහැ. ඒ අනාගතය ගැන බොහෝ අපේක්ෂා ඇති කරගන්න ඇති කරගන්න මොකද්ද වෙන්නේ? කාමච්ඡන්ද. කැමති දේවල්ම ලබන්න උත්සාහ කරනවා. අපි කැමති හැටියටම දේවල් පවත්වන්න වෙහෙසෙනවා. එතකොට අපට මානසික විවේකයේ නැති වෙනවා. කාය විවේකයේ ඕන තරම් අපට තියෙනවා. ගොඩාක් වැඩ කරන්න නැහැ සමහර විට. හැබැයි සමහරු ඒවත් පටලව ගන්නවා. එහෙම ගොඩාක් වැඩ කරන්න. මමම කරන්න ඕන. මම්ම අත ගහන්න ඕන. මම මේක සුද්ධ කරන්න ඕන. මම්ම පිරිසුදු කරන්න ඕන. මමම බුද්ධ පූජාව තියන්න ඕන. මල් ටික මම්ම හදන්න ඕන. මම්ම ගිලම්පස හදන්න. ඒවට තව කෙනෙකුට අත ගහන්න දෙන්න. තව කෙනෙක් අත ගහලා කළොත් එහෙම ඒවා 1000ක් අඩුපාඩු කියනවා. අරක කරලා නැහැ, මේක කරලා නැහැ, මෙහෙම වෙලා චෝදනා මුඛයෙන්මයි කතා කරන්නේ. එතකොට එහෙම වෙනකොට අනිත් අයට එපා වෙනවා. එතකොට ඒගොල්ලෝ වැඩ කරන ආ එහෙනම් අම්මම කරගන්නවා. එතකොට ඉතින් ඔක්කොම වැඩ තමන් කරන්න ඕන. ඊට පස්සේ බැරි වෙනකොට කෑ ගහනවා මේ එක්කෙනෙක්වත් කරලා නැහැ කාටවත් මේවා ගැන ඕනකමක් නැහැ. අපි ඒ කාලේ ඔහොම නෙමෙයි මෙහෙමයි කළේ. අනික් අතට අර ගොල්ලන්ට දොස් කියනවා. එතකොට මෙහෙම වෙනකොට මහා අර්බුදයක්. එතකොට දරුවෝ කියනවා කළත් හොඳ නැහැ නොකළත් හොඳ නැහැ. කොහොමවත් බේරෙන්න බෑ. එතකොට අන්න ඒ වගේ සමහර වෙලට තරුණ දූ දරුවන් නිකන් අර ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩි වගේ දඳු කඳේ ගැහුවා වගේ හික්මවන්නට සංවර කරන්න සමහර වෙලාවට වෘද්ධ වියේදී ඇතැම් මව්පියන්ට ඕන වෙනවා. එහෙම වෙනකොට එතන සමගි සම්පන්න බවක් සෙනෙහසක් ප්‍රියශීලී බවක් ප්‍රසන්න බවක් නෙමෙයි ඇති වෙන්නේ. හැමතිස්සෙම සිත් ඇවුල් හැමතිස්සෙම ආරවුල් හැමතිස්සෙම අර්බුද හැමතිස්සෙම මත ගැටුම් හැමතිස්සෙම පරයායම් හැමතිස්සෙම අනේකාට රිදවීම හැමතිස්සෙම පසුතැවීම මේවා බහුලයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල දේශනා කරන්නේ අපි කල යුතු දේ කරන්නට ඕන හැබැයි හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව මම මේ දරුවාට යහමඟ පෙන්වන්නට උත්සාහ කරන්නේ එහෙ නැත්නම් මේ මම කැමති දෙයක් ඒ අය ලව්වා කරවන්නටද මේ උත්සාහ කරන්නේ මුණුබුරා මිනිබිරිය පිළිබඳව මේ මම ඒ අයගේ යහපත අපේක්ෂා කරගෙනද මේ වැඩ කරන්නේ එහෙම නැත්නම් මේ මට ඕන දේ අය ලව්ව කරව ගන්නද මම මේ උත්සාහ කරන්නේ මගේ ජීවිතේ මට බැරි වෙච්ච දේවල් අතපහුව වෙච්ච දේවල් අපිට මේවා බැරි වුණා ඔයගොල්ලෝවත් කරන්න ඕන ඉතින් අපිට බැරි වුණා කියලා අනිත් අය කරන්න ඕන කියලා නියමයක් තියද එහෙම එකක් නැහැ අපි කළා කියලා අනිත් අයත් කරන්න ඕන කියලා නියමයක් තියෙද? එහෙමත් එකක් නැහැ. එහෙමනම් ලෝකයේ තුල පුද්ගලයෙකුට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ තව කෙනෙකුට සංසන්දනාත්මකව නෙමෙයි. ඒ පුද්ගලයා සසරේ හුරු පුරුදු කරගත් ගති ලක්ෂණ එක අපිට කරන්න පුළුවන් එකම දේ පැත්තකින් ඉඳලා සහාය වෙන්නට පුළුවන්. නමුත් වෘද්ධ සමයේ ඇතම් මව්පියෝ බොහෝ බලාපොරොත්තු ඇති කරගන්න. අර උපේක්ෂාව ඇති කරගන්නවා වෙනුවට එන්න එන්නම අපේක්ෂාවන් ඇති කරගන්න. දැන් මවක් තුල පියෙක් තුල තියෙන්නට ඕන ගුණාංග හතරක් බුදුහාමුදුරෝ දේශනා කරනවානේ බ්‍රහ්ම විහරණ ඇතියට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මේ උපේක්ෂාව කියන එක කොහොමද ඇති වෙන්නේ මම මේට පෙර දින එකක් ධර්ම දේශනාවකදී පැහැදිලි කළා අම්මා තාත්තට සිද්ධ වෙනවා නරකයි කියලා අතාරින්නත් බෑ. කාවද? දරුවන්. ඊළඟට ගුරුවරුන් හැටියට කටයුතු කරනකොට ශිෂ්‍යෝ නරකයි කියලා අයින් කරන්න බෑ. උගන්වන්න නැතුව ඉන්න බෑ. හොඳයි කියලා අමුතුවෙන් කරතියාගෙන කටයුතු කරන්නත් බෑ. හොඳයි කියලා බදාගෙනත් බෑ. නරකයි කියලා ප්‍රතික්ෂේප කරලත් බෑ. කොච්චර හොඳ වුණත් ඒගොල්ලෝ ආවාහ විවාහ කරලා දීලා වෙන අයට සම්බන්ධ කරලා ඒගොල්ලන්ගේ ලෝකේ ජීවත් වෙන්න ඉඩ හරින්න ඕන. කොච්චර නරක වුණත් ඒ අය කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ඒ අයට යහමඟ පෙන්වන්නට තමන් බැඳී ඉන්නවා. මෙන්න මේ දෙක තුල හිර වෙනකොට අම්මා තාත්තට අනිවාර්යෙන් ඇලීම් ගැටීම් වෙනුවට මැදහත්ව ජීවත් වෙන්නට පුරුදු වෙන්න වෙනවා. එහෙම නැති වුණොත් හැමදාම දුක් විඳින්නට සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට දරුවොත් එක්ක ගෝල බාලයොත් එක්ක සමාජයත් එක්ක කටයුතු කරනකොට තමයි කාලයක් යද්දී අපි පුරුදු පුහුණු වෙන්නේ ටිකෙන් ටික උපේක්ෂාව. එහෙම වුණත් මෙහෙම වුණත් ඇති වෙනස මොකක්ද? එහෙම දකින්නට මගේ ජීවිතේත් එක්තරා සමයක් තිබුණා මම නිරන්තරයෙන් කල්පනා කළේ මට ඕන හැටියටම දේවල් වෙන්න ඕන. දැඩි විදිහට මම කටයුතු කළා. සමහර වෙලාවට මම පැවිදි වෙච්ච පන්සලේ මාත් එක්කම පැවිදි වෙච්ච පොඩි පොඩි හාමුදුරුවරු. එතකොට ඒගොල්ලන්ට මම කියනවා මෙහෙම කරන්න අර එහෙම කරන්න මේ වෙලාවට බුදුන් වඳින්න යන්න ඕන මේ වෙලාවට අතුපතු ගන්න ඕන මේ වෙලාවට වතාවත් කරන්න ඕන. එතකොට ඒවා කරන්න කියලා කිව්වේ නැත්තම් කොල්ලක් අරගෙන ඊට පස්සේ ගහන්නට තමයි පෙළඹෙන්නේ. එතකොට මුලදි මුලදි මම එහෙම කටයුතු කළා. එහෙම කටයුතු කරනකොට නොයෙකුත් අර්බුද. ඒගොල්ලෝ ගහන නිසා, බනින නිසා ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ තුල සමගි සම්පන්න බවක් සහනයක් නැහැ. මමත් පීඩා විඳිනවා. එයාත් පීඩා විඳිනවා. කාලයක් මෙහෙම කටයුතු කරද්දී මම ටික ටික කල්පනා කරලා බැලුවා මේ අයට මේ විදිහින් යමක් කිව්වහම පහුවදාට හැදෙන්න ඕන කියලා මම හිතනවා. ඇත්තටම මට පුළුවන් වෙලා තියනවාද මගේ අඩුපාඩු එක දවසින් හදාගන්න. මගේ අඩුපාඩු හදාගන්න මට කොච්චර කාලයක් ගත වෙලා තියෙද? වරද බව දැනගෙන ඒකෙන් නැගී හිටින්න ඕන කියලා අදහසක් ඇති කරගෙන ඒකට මගන මග කල්යාණ මිත්‍රයන්ගෙන් අහගෙන නැවත නැවත සිහි කල්පනාවෙන් වීරය කරලත් මගේ දුර්වලකම් හදාගන්න මට කොච්චර කල් ගිහින් තියද තවමත් හදාගන්න බැරි වෙච්ච ඒවා තියෙන නිසායි මම මේ සසරේ තවමත් පවතින්නේ එහෙමනම් මා පිළිබඳව ස්වභාවයේ එහෙමනම් මම කොහොමද තව කෙනෙකුට උපදේශයක් දීපු ගමන් පහවදාට හැදිලා ඉන්නට ඕනේ කියලා හිතන්නේ මේකෙන් අදහස් කරන්නේ උපදෙස් දෙන්න යන්න ඕනේ ඔන්න ඔය හැදෙන හැටියකට හැදෙද්දෙන් කියලා අතහැරලා දාන්නට නෙමෙයි. අපේ යුතුයකම අපි කරන්න ඕනේ. හැබැයි ද්වේෂය, ක්‍රෝධය අවදි කරගෙන පලිගන්න යන්නේ නැතුව. අපි නිකන් දුක් විඳින්නේ නැතුව අපි බොහෝ අපේක්ෂා ඇති කරගන්නේ නැතිව අපිට කල හැකි දේ අපි කරනවා හැදෙන සැකසෙන එක ඒ අයගේ ප්‍රමාණයෙන් අපිට පිළිගන්න පුළුවන් වෙනවා ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ මේ ධනයෙන් සතුටු වෙනවා කියන එක විතරක් නෙමෙයි. උපදේශයක් දුන්නාට පස්සේ ඒකෙන් සැකසෙන ප්‍රමාණය පිළිගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපි උපදේශය දීලා තියෙන්නේ උපදේශයක් හැටියට නෙමෙයි මට ඕන දේ ලෝකෙලවා කරවන්නට බලහත්කාරකමක් හැටියටයි ඒක කරලා තියෙන්නේ. අපේ රේරුකාණී චන්දුවිමල මහානායක හාමුදුරුවන්ගේ එක්තරා ගතියක් තිබුණා හැමෝටම මෙහෙම කරන්න පුළුවන් කියනවා නෙමෙයි. නමුත් මේවා අපට ආදර්ශ හැටියට මනසේ කොනක හරි තියාගන්න එක හොඳයි. ඒ උතුමන් කටයුතු කළ ආකාරය. උන්වහන්සේ විටක කෙනෙකුට අවවාදයක් දුන්නාට පස්සේ ඒ අවවාදය ඒ විදිහින් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ආය උන්වහන්සේ කියන්නට යන්නේ නැහැ. ඒක අත්දැකීම් තුලින් අවබෝධ කරගෙන හැදෙන්නට ඉඩ හරිනවා මිසක් Tamange යුතුයකම වශයෙන් කරුණු පැහැදිලි කරලා දෙනවා. නොකිය ඉන්නේ හැබැයි ඒක කියලා දුන්නහම තේරුම් අරන් සැකසෙන්නේ නැත්නම් එතනින් එහාට තව තව බැගෑපත් වෙන එකේ තේරුමක් නැහැ. එතකොට උන්වහන්සේ සඳහන් කරන්නේ එකපාරක් කියනකොට ගුරුවරයෙක් හැටියට. ගුරුවරයෙක් හැටියට කියන්න දෙවැනි පාරත් ඉල්ලීමක් කරන්නේ මිත්‍රයෙක් වගේ தත්ත්වයටපත් වෙනවා. තුන්වෙනි පාර ඉල්ලීම් කරනකොට Taman නිකන් 16 ගේ தත්ත්වයටපත් වෙනවා. ඉතින් ගුරුවරයා 16ගේ தත්වෙටපත් වෙන්න ඕනේ. ඒ නිසා කාරණේ එක්වරක් හොඳට පැහැදිලි කරලා දෙනවා. ඒක අහන්න නැත්නම් දෙවෙනි වතාවක් කියා දෙනවා. ඉතින් ඉන් එහාට අපි බැගෑපත් වෙන්නට ඕනේ. කරුණ වටහා ගන්නට ශක්තිය නැතිනම් අත්දැකීම් ලැබලා හැදෙන්නට ඉඩ හරිනවා. එහෙම නැත්නම් ඒ අයට අත්දැකීම් ලබන තැනට තමන් මගට යොමු කරනවා. ඒකෙන් අදහස් කරන්නේ අතහැර දානවා කියන එක නෙමෙයි. අර නැවත නැවත ආයාචනා කරන්න බලපෑම් කරන්න යනවා වෙනුවට ඊට පස්සේ උත්සාහ කරන්නේ ඒ තනත්තා කරුණු වටහා ගන්න තැනට මග හදන්නට. අතහැරලා දාලා නිකන් ඉන්නේ නැහැ. එතකොට තමන්ගේ වගකීම පැත්තකට දාලානේ. එහෙම කරන්න බෑ. වරක් කියනවා දෙකක් කියනවා අහන්න නැත්නම් ඇයිද අහන්න නැත්තේ? වටහා ගන්න ශක්තිය නැද්ද නැත්නම් දඩබ්බරකමද? ඒක වෙනස් කරන්න මොකද්ද කරන්න ඕන? අන්න ඒ විදිහට අපිට ඥානවන්තව ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් සමාජයටත් යම් උදව්වක් කරන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම කරන්න අපි ටිකක් සැහැල්ලු සිතින් කටයුතු කරන්න ඉතින් ওই විදිහට අපේ ජීවිතය ගැන කල්පනා කරලා තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් වුණා ඇත්තටම අනිත් අයට ගොඩාක් උදව් කරන්න. අර මුලින් මුලින් ඒවට කේන්ති අරගෙන කලබල වෙලා ගහ බැනගෙන අර්බුද ඇති කරගන්නවට වඩා මේ කාරණේ තේරුම් ගත්තාම ඇත්තටම වැරදි කරන අය ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ලොකු මෛත්‍රියක් ඇති වෙනවා. අනේ මේ නොදන්නකම නිසා නේද? දැනගත්තා වුණත් මේ හිතුවක්කාරකම සසරේ පුහුණු වෙලා තියෙන නිසා නේද? මේ අයට කොච්චර අනතුරක්ද ඒක? එතනින් මුදව ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? මිනිසුන්ගේ මනසේ දේවල් ක්‍රියාත්මක වෙන හැටි හරියට අපි තේරුම් ගන්නකොට ගැටෙනවාට වඩා ලොකු අනුකම්පාවකින් මෛත්‍රියකින් කටයුතු කරන්න පුළුවන්. වෘද්ධ භාවය කියලා කියන්නේ අන්න එහෙම පරිණත භාවයක් අපිට ලෝකයේ පිළිබඳව ඇති වෙන්නට ඒ පරිණත භාවය ඇති වෙන්න ඇති වෙන්න අපිට කාය විවේකයේ වගේම චිත්ත විවේකයක් ඇති වෙනවා. එතකොට අපි බොහෝ දේවල් ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ යුතුයකම් කොටස අපි කරනවා. එතකොට බොහෝ දේවල් අපේක්ෂා නොකරනකොට ව්‍යාපාදයට අඩු වෙනවා. අපිට තරහ එන්නේ මොකක් නිසාද? ව්‍යාපාදේ කියන්නේ අරමුණු ප්‍රතික්ෂේප කිරීම, ගැටීම. අරමුණෙහි ගැටෙන්නේ ඇයි දේවල් ප්‍රතික්ෂේප කරන්නේ? අපි බලාපොරොත්තු වෙන හැටියට නැති නිසා. එහෙනම් ද්වේෂය හටගන්නේත් කුමක් නිසාද? කාමච්ඡන්දේ නිසාමයි. බලාපොරොත්තු නිසාමයි. බලාපොරොත්තු අඩු කරගත්තු තරමට අපේ මනස ගොඩාක් සැහැල්ලුයි. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඉතින් එහෙම බලාපොරොත්තු අඩු කරගෙන කොහොමද ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද අපි කටයුතු කරන්නේ කෙනෙකුට හිතන්නට පුළුවන්. ඒතකොට බලාපොරොත්තු අඩු කරගන්නවා කියලා කියන්නේ බලාපොරොත්තු අතහැර දමනවා කියන එක නෙමෙයි. දැන් මේකේ කියනවා අනාග නප්පජප්පන්දි නාගතං අනාගතය ගැන ප්‍රාර්ථනා ඇති කරගන්නේ ඒ පැවිද්දෙක්. ගිහියෙක් හැටියට අනාගතය ගැන යම් ප්‍රමාණයකට පැතුම් ඇති කරගන්න ඕනේ. හැබැයි ඒ පැතුම් උපාදාන කරගෙන දුක් විඳිනවා කියන එක නෙමෙයි. ප්‍රාර්ථනාවන් මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා උපාදාන කරගෙන ඒකෙන් වෙහෙසක් පීඩාවක් ලබන එක නෙමේ හෙට දවසේ මෙහෙමයි කටයුතු කරන්න. ලබන අවුරුද්ද වෙනකොට මෙහෙමයි මගේ ජීවිතය සැලසුම් කරන්න. මේ භවයේ අවසාන වෙනකොට මෙන්න මේ මට්ටමකට මම ගුණනුවන වඩන්නට පුහුණු වෙනවා. මේ භවයේ මේ ටික නිමා කරගන්නට බැරි වුණොත් ඊළඟ භවයේ මම මෙන්න මෙතනින් මේ විදිහටයි ආරම්භ කරන්නේ. ඊළඟ භවයේ මේ ජීවිතයේ අරහත්ත්වයටපත් වෙන්න බැරි වුණොත් ඊළඟ භවයේ මං උපදින්නේ මෙන්න මෙතනයි. ඒ සඳහා මං සිහි කරන කුසලය මේකයි. මේවා පවා අපි සැලසුම් කරගන්න ඕනේ පින්නතේ. ඒ මේ තෘෂ්ණාව නිසා භව සම්පත් ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. ඉතින් මේ ජීවිතේ රහත් වෙන්න බැරි වුණොත් අපි කැමති වුණත් අකමැති වුණත් තවත් ආත්මයක උපදිනවනේ. ඒ කොහේ හරි උපදිනවා වෙනුවට මේ ජීවිතේ කරගෙන ගිහින් නවත්තපු තැන ඉඳලා ඉදිරියට කරගෙන යන්න. ගුණ වඩන්න. සුදුසු තැනක අපේ මනස පිහිටුවා ගන්න පුළුවන් නම් ඒක ඥානවන්ත ක්‍රියාවක්. ඒ නිසා ඉදිරි භවය පිළිබඳව අපි සිතන්ට නැත්තේ භව සම්පත් පතන්න නෙමෙයි මේ භවයේ මේ නිමා කරගන්නට නොහැකි වුණොත් විකල්පයක් හැටියට. මෙතරම් අපි අනාගතය ගැන සැලසුම් කරගන්නට ඕන. ඒක වැරද්දක් නෙමෙයි. හැබැයි ඒවා හිත හිතා දුක් විඳිනවා කියන එක නෙමෙයි. ඒවා මනසින් මවමවා සිහින මවමවා අනාගතයේ සිදු වේවි කියලා භුක්ති විඳිමින් අපේ මනස පීඩා කරගන්න එක අසහනකාරී කරගන්න එක නෙවෙයි පිළිතුර. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට ගොඩක් දේවල් පිළිබඳව අපි හිතලා තියෙන්න ඕන, කල්පනා කරන්න ඕන, සැලසුම් තියෙන්න ඕන. හැබැයි සැලසුම් තිබුණට අනාගතය මේ මොහොතේ භුක්ති විඳින්නට යන්න එපා. අනාගතය කියන්නේ තාම ඇති නොවිච්ච දෙයක්. ඒකට සැලැස්මක් හදාගෙන ක්‍රියාත්මක වෙන්න ඕන. හැබැයි අනාගතයේ සිද්ධ වෙන දේ දැන් අපිට භුක්ති විඳින්න පුළුවන්ද? එහෙම බෑ. අන්න මේ දුක් විඳින්නේ සත්වය අර ලපටි බටදඬු කපලා දැම්මෙන් පස්සේ වියලිලා යන්නාසේ කායිකවත් මානසිකවත් හීන දීන වෙලා බොහොම අප්‍රසන්න වෙලා අන් අය සමග ගැටුම් ඇති කරගෙන පීඩා විඳින්නේ කුමක් නිසාද දුක් විඳින්නේ කුමක් නිසාද මේ කියන මනෝභාවයන් දැඩිව උපාදාන කරගන්න. අනේ අතීතේ මං අති මෙහෙම වුණා අරහෙම වුණා මට මේක වළක්වා ගන්න බැරි වුණා ඒක නවත්තා ගන්න බැරි වුණා අරහෙම කළා නම් හොඳයි මෙහෙම කළා නම් හොඳයි දැන් මේවා ගැන හිතලා තේරුමක් තියද තේරුමක් තියනවා. හැබැයි ඔය විදිහෙන් හිතලා තේරුමක් නැහැ. අතීතය ගැන අපි හිතන්නට ඕන, වැරදුණු තැන් සොයන්නට ඕන, පසුතැවීමෙන් නෙමෙයි. අපි අතීතය ගැන කල්පනා කරන්න ඇත්තේ මොකක් නිසාද වැරදුනේ? ඒකට හේතු මොනවද? මම නැවත වරදින් නැති වෙන්නට හේතු වෙනස් කරන්නේ කොහොමද? මට දැන් ඇත්තට මේකෙන් වෙනස් කරන්න පුළුවන් කොයි කොටසද? වෙනස් කරන්න බැරි දෙයක් ගැන තැවෙන එකේ තේරුමක් නැහැ. අඟුලිමාල කුමාරයා දහස් ගණනක් මිනිසුන් මරලා තැවි තැවි හිටියානම් අදත් තැවි තැවි ඉන්නට තිබුණා. ඒ නිසා වෙච්ච දේ ගැන තැවිලා වැඩක් නැහැ පින්නතුනි. පසු තැවිලා වැඩක් නැහැ. ඒ ගැන කරන්නට නැත්තේ මොකක් නිසාද මොන දුර්වලකම් නිසාද එහෙම වුනේ ඒ தත්යෙන් නැවත ඇති නොවෙන්නට මම මොකද්ද කරන්න නැවත වෙනස් කරන්න බැරි යම් කිසි කර්මයක් මම කරගත්තා නම් ඒ කර්මය ෂය කරන්න යම් කුසල කර්ම මම කරන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ උපමාවක් දේශනා කරනවා ලුණු කැටයක් වතුර භාජනයකට දැම්මොත් ඒ ලුණු කැටේ දියවිලා වතුර භාජනයේ වතුර ටිකට මොකද වෙන්නේ? ලුණු රස වෙනවා. හැබැයි මේ වතුර භාජනයේ වතුර වැඩි කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ලුණු රස ටිකෙන් ටික අඩු වෙලා තනුක වෙලා ලුණු රස දැනෙන්නේ නැති මට්ටමටමපත් වෙනවා. එහෙමනම් අර ලුණු අයින් කරන්න බැරි වුණාට වතුර වැඩි කරන්න පුළුවන්. එහෙමනම් අපිට කරපු කර්මය අකුසල කර්මය ආපහු අදින්න බෑ. ඒක පස්සට ගෙනියන්න බෑ. ඒක කළා ඒක ඉවරයි. ඒක කවදා හරි විපාක දෙනවා. හැබැයි විපාකය අවම කරගන්න අපට ඊට ප්‍රතිවිරුද්ධ කුසල් දහම් සම්පාදනය කරන්න. එහෙම කරලා ඒ කර්මයේ ශක්තිය තනුක කරන්න පුළුවන්. එතකොට මේ වගේ උපක්‍රමශීලී වෙනව ඇරෙන්නට ඒක නැවත නැවත උපාදාන කරගෙන දුක් විඳින්න නැතුව මනස සැහැල්ලු කරගෙන ඉන්න ඉදිරියට කළ හැකි දෙයක් කරනවා හැරෙන්නට අපි මේ පිළිබඳව නැවත නැවත තැවෙන එකේ තේරුමක් නැහැ. එහෙම තැවුනා කියලා අපිට ජීවිතේ කිසිවක් වෙනස් කරන්න බෑ. අපි හොඳට මතක තියාගන්න ඕන පසුතැවීම කියන්නේ කුසලයක් නෙමෙයි අකුසලයක්. එක අකුසලයක් කරගත්තා මදිවට එක වරදක් කරගත්තා මදිවට එක දුර්වලකමක් ඇති වුණා මදිවට තවත් 10ක් ඇති කරගන්නේ මොකටද? ඒක ඥානවන්ත ක්‍රියාවක් නෙමෙයි. ඒ නිසා වෘද්ධ සමය වෙනකොට අපට පුළුවන් වෙන්න ඕනේ මේවා පිළිබඳව ටිකක් නුවණින් හිතලා බලන්න. අපේ ජීවිතේ ඉක්ම ගියා වූ කාලවකවානුවේ මම හිතපු දේවල් කොච්චර හරි ගිහින් තියද? මම නොහිතපු දේවල් කොච්චර වෙලා තියද? කැමති දේවල් කොච්චර හරි ගිහින් තියද? අකමැති දේවල් කොච්චර වෙලා තියද? ඒ ඔක්කොගෙම අවසානයේ මට මොකද්ද වෙලා තියෙන්නේ? කැමති දේවල් සිද්ධ වුණත් අමුත්තක් වෙලා නැහැ. අකමැති දේවල් සිද්ධ වුණත් අමුත්තක් වෙලා නැහැ. අපි නිකන් වයසට ගිහිල්ලා විතරයි. කැමති දේවල් සිදු වුණායි කියලා ජීවිතේ මොනවද වෙලා තියෙන වෙනස්කම්. ඒ ඒ වෙලාවට පොඩ්ඩක් උද්දාමයටපත් වෙලා විතරයි. කෙලස් වැඩිලා විතරයි. අකමැති දේවල් සිද්ධ වුණා කියලා මොනවද ජීවිතේ ඇති වෙලා තියෙන වෙනස්කම්. ඒ ඒ වෙලාවට තැවිලා දුක් වෙලා කෙලස් වැඩිලා විතරයි. ওই දෙකෙන්ම අත්දැකීම් ලැබමින් අපි වයෝවෘද්ධ වෙලා මරණයට ලං වෙලා මරණයටපත් වෙලා අපි නැවතත් තෘෂ්ණාව තියෙනම් උපදිනවා ආයෙත් අපි කරන්නේ ඕකමයි. මේකනම් ජීවිතයේ අහවල් දෙයකටද මේවා කරපින්නාගෙන නිකන් හෙම්බත් වෙන්නේ. නිකන් පීඩාවෙන්. මොන තරම් අපිට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්ද? අර මා මුලින් කිව්වේ මගේ ජීවිතෙත් එක්තරා කාලයක් තිබුණා මෙහෙමම වෙන්න ඕන, මෙහෙමම නොවෙන්න ඕන. මෙහෙම දැඩි නිගමන. අවසානයේ ටිකෙන් ටික මේ දහමත් එක්ක මුසු වෙලා කල්පනා කරලා බලනකොට ඒ මෙහෙමම වෙන්න ඕන කියලා හිතපුවෙන් 아무තු ලොකු වෙනසක් ජීවිතේ මහා පරිවර්තන වෙලා නැහැ. මේවා නම් වෙන්න එපා කියලා හිතපුවා සිද්ධ වුණයි කියලා මහා වෙනස්කම් වෙලා නැහැ. ඉතින් එහෙනම් කොච්චර සැහැල්ලුවෙන් අපිට ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්ද? ඇයි මේ තරම් දේවල් උපාදාන කරගන්නේ? මේක තේරුම් ගත්තාම පුදුමාකාර සැහැල්ලුවකින් පැමිණෙන පැමිණෙන දෙයට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම දුක වේදනාව අත්විඳා වුණත් අපිට සිහියෙන් ඉන්න පුළුවන් නම් අපිට පාරමිතා පුරන්න පුළුවන්. ඉවසීම, අදිෂ්ඨානයේ වීරිය, ප්‍රඥාව අවදි කරන්න පුළුවන්. එහෙමනම් අපි ලබන අත්දැකීම කැමති එකක්ද අකමැති එකක්ද කියලා වෙහෙසෙන එක නෙවෙයි කල යුත්තේ ඒ අත්දැකීම සිහි කල්පනාවෙන් විඳිමින් ඒ තුලින් ප්‍රඥාව අවදි කරගන්න උත්සාහවත් වීම. එහෙමනම් අපට ජීවිතේ ලැබෙන හැම දෙයක්ම යහපත පිණිස යොදා ගන්නට පුළුවන්. එහෙම යොදා ගන්නකොට අපට පච්චුප්පන්නේන යාපෙන්ති ලැබෙන ලැබෙන දෙයින් අපි යැපෙනවා. ලැබෙන ලැබෙන දෙයින් යැපෙනවා කියන්නේ අනේ කමක් නැහැ ඉතින් ඕන එකක් කර්ම නිසානේ සිද්ධෙන්න ඕන ඔහි විඳලා නිකන් ඉන්න. එහෙම නෙමෙයි. ඒ ලැබෙන එකක් ඔහේ විඳලා නිකන් ඉන්නවනේ. ලැබෙන දෙයින් අපි ප්‍රයෝජන ගන්නවා. ඒක යහපතක් වුණත් අයහපතක් වුණත් ප්‍රයෝජනයි. යහපතක් වුණත් කොහොමද කුසල් දහම් වඩවන්නේ? අයහපතක් වුණොත් කොහොමද අපි ඒකෙන් මනස ශක්තිමත් කරගන්නේ? මනස පුහුණු කරන්නේ. මේ දෙපැත්තෙන්ම අපට මනස පුහුණු කරන්න පුළුවන් වෙනකොට මනස හුඟක් දුරට සැහැල්ලු වෙනවා. එතකොට අපට දැනෙන්නට ගන්නවා අපිට හුඟක් දේවල් ගැන බලාපොරොත්තු නැහැ. කොයික සිද්ධ වුණත් අපිට හොඳින් සතුටින් ජීවත් වෙන්නට පුළුවන් වෙනවා. මම නිතරම කියන දෙයක් තමයි මිනිස්සු නිරන්තරයෙන් ජීවිතේ දුක් විඳිනවා, තැවෙනවා කියලා කියන්නේ මහා ප්‍රශ්න ගොඩක් නිසා නෙමෙයි, ප්‍රශ්න දෙකක් නිසා. අතීතයත් වර්තමානයයත් අනාගතයත් දුක් විඳින්නේ ප්‍රශ්න දෙක නිසායි. මොනවද? මම කැමති දේ සිදු නොවේදෝ කියන ප්‍රශ්නය සහ අකමැති දෙයක් සිද්ධ වේදෝ අතීතය පිළිබඳව කල්පනා කරනකොටත් ওই දෙකෙන් තැවෙනවා. අනාගතය ගැන අපේක්ෂා ඇති කරගෙන ওই දෙකෙන් පීඩාවටපත් වෙනවා. මම කැමති දේවල් සිදු වෙන එකක් නැද්ද? මගේ සැලසුම් වරදීද? මෙහෙම අපි දුක් වෙනවා. අනාගතේ අතීතේ කැමති දේවල් සිද්ධ වුන්නේ බලාපොරොත්තු දේවල් කඩ වුණා. මෙහෙම අපි දුක් මේ දෙකෙන්ම අතීතය ගැන අනාගතය ගැන අපි පීඩා විඳිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු අපිට ජීවිතයේ ඕනෑම තරාතිනමක පැවිද්දාට විතරක් නෙමෙයි ගිහියාට වුණත් මේ කරුණු හරියට තේරුම් ගත්තොත් ලෝකයේ තුල සැලසුම් සහගතව කටයුතු කරන්න ඕන අතීතයෙන් අත්දැකීම් ලබන්න ඕන අනාගතය ගැන යම් යම් සැලසුම් තියෙන්න ඕන සැලසුම් කරන්න එපා කියන එක නෙමෙයි අතීතය ගැන හිතන්න එපා කියන එක නෙමෙයි. අතීතය ගැන හිතුවේ නැත්නම් අපි කොහොමද අත්දැකීම් ලබන්නේ? අනාගතය ගැන සැලසුම් කළේ නැත්නම් අපි කොහොමද අභිවෘද්ධියටපත් වෙන්නේ? ඒකේ වැරද්දක් නෙමෙයි මේ කියන්නේ. අතීතේ වෙනස් කරන්නට බැරි දේවල් ගැන හිත හිතා තැවෙන්නටවත් අනාගතේ තාම ගොඩ නැගිලා නැති දේවල් දැම්මම උපාදාන කරගෙන භුක්ති විඳිමින් චිත්ත පීඩාවටපත් වෙන්නටත් ගියොත් ඒ තනත්තා නිරන්තරයෙන් අන් අය සමග ගැටීම් හැපීම් ඇති කරගැනීමෙන් වෙහෙසටපත් වෙනවා. ඒ නිසා යම් ගිහියෙකුට හෝ පැවිද්දෙකුට හෝ මේ හැඟීම් වලට වහල් වීමේ තියෙන ආදීනවේ තේරුම් අරගෙන ජීවන අත්දැකීම් තුලින් වෘද්ධභාවයට පරිණතියටපත් වෙලා අපට ලෝකය පිළිබඳව අපේ හැඟීම් පිළිබඳව සමබරව තේරුම් අරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන් නම් ලැබෙන ලැබෙන හැම දෙයකින්ම ගුණ නුවණ වඩමින් ඊතා ප්‍රියමනාප ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ තනත්තාගේ කායික ස්වභාවය ප්‍රසන්න වෙනවා, මානසික ස්වභාවය ප්‍රසන්න වෙනවා, ලේ පිරිසිදු වෙනවා, ඒ වගේම හදවත පිරිසිදු වෙනවා, ස්නායු පද්ධතිය ප්‍රකෘතිමත් වෙනවා, නිරෝගී වෙනවා, දීර්ඝායු සම්පන්න වෙනවා, දරුවන්ට ප්‍රිය වෙනවා, අඹසැමියන්ට ඔවුනොවුන් ප්‍රිය වෙනවා, මිනිසුන්ට දෙවියන්ට සියලු දෙනාට ප්‍රියමනාප උසස් ජීවිතයක් ගත කරන්නට මේ අතීතය ගැන පසු නොතැවි අනාගත අපේක්ෂාවන් භුක්ති විඳින්මින් පීඩා නොවිඳ සැහැල්ලුවෙන් හැඟීම් සහ අවශ්‍යතාවයන් වෙන් කරගෙන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවයන් හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් එබඳු උසස් ජීවිතයක් ගත කළ හැකියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා මෙතෙක් වෙලා බොහෝ දෙනාට ධම්ම අසන්නට සලස්වා දීමෙන් ධර්ම දානමය මහ පිංකමක් සිද්ධ කළා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම ශ්‍රවණමය කුසලයක් සිද්ධ කළා. ඒ දෙයාකාර කුසලයේ ප්‍රඥා ප්‍රතිලාභය සඳහා හේතු වෙනවා. ඒ වගේම පරිස්කාර පූජා කිරීම, දහත් ගිලන්පස පූජා කිරීම, සසර ගමනේ සැප ලබන්නට, නිරෝගී සුවය ලබන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයි සුරු සම්පත් වර්ධනය කරගනිත්වා මේ හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න.